ධර්මානුශාසනා වහන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා ති පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස අපි ගිය පාර කතා කළේ සක්කාය දිට්ඨි විරුද්ධිය ගැන ඒක සක්කාය දිට්ඨිය නැති කිරීම. ඒකට සක්කාය දිට්ඨියයි සක්කාය දිට්ඨිය නැති කිරීමයි කියන එකේ එන වචන දෙකක් අපි දා විස්තර පෙන්නවා. ආර්ය ශාවක ප්‍රත්‍යඥයි කියලා. දැන් ප්‍රත්‍යඥයෙකුයි ආර්ය ශාවක වෙන්නේ. ඒකේ ආර්ය ශාවක බවට පත් වීමට ඒ පුජ්‍යලයා තුල අර බුදු පියාණන් වහන්සේ විසින් මේන් සසර දුකින් බේරීම සඳහා පෙන්වලා තියෙන යම් මාර්ග ක්‍රමයක් තියෙනවනේ. ඒ මාර්ග ක්‍රමය ජීවිතයේ ඇතුළට වැද්ද දුන්න ප්‍රමාණය හැටියටයි ඒ අර අරිය ශාවක ස්වභාවය නිෂ්පාදනය මතුවේ. ඒතර දැන් මෙතන අර දෙකේ සම්බන්ධතාවය නිසි තැනට ගන්න මැද්ද වැඩ කරන්නේ මාර්ග ක්‍රමය. එතකොට ඒ මාර්ග ක්‍රමයේ ජීවිතයත් එක්ක සම්බන්ධ වෙන ආකාරයක් තියෙනවා. ඒ ආකාරය තමයි අපි සාමාන්‍ය අවස්ථාවලදී මතක් කළේ. දැන් ලෝකේ යාගේ බණ පොත වෙන්න ඕන ලෝකයයි. ඒතකොට දැන් මම අර පසුගියව මතක් කළේ සාමාන්‍ය අදට තියෙන ඒ කොටසේ ලොකු සම්බන්ධකමක් තියෙනවා ඒ පසුගිය ඒ සක්කාය සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨිය නැතිකම කියන මේ දෙක අතරේ ලොකු සම්බන්ධකමක් අද දේශනාවේ තියෙනවා අද මාත්‍රිකාවේ ඒ මොකද්ද ඊළඟට මේ විශාක උපාසකුන් නැහැ ඇහුවා. මේ ඔය කියන தත්වයට ජීවිතේ එන්න මාර්ගය මොකක්ද? ඒක ධම්මදින්නා මේනින් වහන්සේගෙන් ඇහැලි. මොකද්ද මාර්ගය කියන්නේ? ඒකට යහන්නේ බොහොම ශාස්ත්‍රීය පදනමක් උඩයි එයාගේ ප්‍රශ්න ඉදිරිපත් වෙන්නේ. සක්කාය දිට්ඨිය ගැන හැවුවා. සක්කාය දිට්ඨි නිරුද්ධය ගැන. ඒතර මේක බේරීමක් නිරුද්ධයකුත් තියනවා නම් ඒක කොහොමද සිද්ධ වෙන්නේ කියන එකයි උන්නේ ඇහැන්නේ. එතකොට මේ ඉදිරිපත් කළා මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි ඔතන තියෙන්නේ. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය කිව්වේ අර ආර්ය ස්වરૂපය ආර්ය කියන නම එක්ක ජීවිතේ සම්බන්ධ වෙච්ච වෙන්න අංග 8කින් යුක්ත මේ මාර්ගයක් එක්ක යාගේ ක්‍රමයක් එක්ක යාගේ ජීවිත සම්බන්ධයි. අංග 8කින්. ඒතරේ අංග 8ත් එක්ක බලපාන හේතු ඒ අංග 8ත් එක්ක බලපාන හේතු එක්කයි මේ විකෘතිය නැත්තම් මේ පෙරලිය සිද්ධ වෙන්නේ. එතකොට ඊට කලින් ඊළඟට අහනවා මේ ආර්ය ශ්‍රාංක මාර්ගය කියන එක සංකත දෙයක්ද අසංකත දෙයක්ද? එතකොට සංකත අසංකත කියන්නේ සකස් කිරීම සකස් නොකිරීම අසංකතේ කියන එකේ සකස් කිරීමක් නැහැ. ඒ වචනාර්ථේ. ඒ අසංකත. සංකත කියන්නේ සකස් වුණා. සකස් කළා. කියන්නේ යම් කිසි සකස් වීමකටයි සංගත කියන්නේ. දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් කළේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක සංකත දෙයක්ද කියලා. මේ සංකත කියන්නේ සකස් කිරීම කියන සිද්ධ වෙන්නේ හේතු ප්‍රත්‍යයන්ට අනුවයි. හේතු ප්‍රත්‍යයන්ට අනුව කිව්වේ ඒ යම් කිසි දෙයක් කරන්න උපකාර වන ධර්ම ශක්තිය හේතුව. ඒ ධර්ම සත්‍ය මේ කාරණයට උපකාර කරන ආකාරය ඒක හැදේ අඩුවෙන්ද වැඩියෙන්ද මධ්‍යස්තවද ඒක තමයි ප්‍රත්‍ය කියන්නේ. ඉතින් හේතු ප්‍රත්‍ය දෙකක්. එකක් හසෙනවා එක්තරා සකස් කිරීමකට. ඒ සකස් කිරීම ඒ හේතු ප්‍රත්‍යයන් අනුවයි සිද්ධ වෙන්නේ. ඒතර මේ උපාසකුණ්‍ය අහනවා මේක සංකත නම් මේ හේතු ප්‍රත්‍යයෙන් ඉදිරිපත් කරනවා. මේක සංගතයි කියලා මේ පොතේ නිකන් වචනේ දාලා තිබුණාට වාචකුන් නැහැ. එහෙම වචනේ ඒක එහෙමයි කියලා කිව්වට පිළිගන්නේ නැහැ. ඒක හේතු පෙන්වන්න. ඒ හේතු පෙන්වනවා කියේ මොනවද? අර අපේ ජීවිතේ ලෝකෙත් එක්කයි වැඩ ලෝකයේ කියේ මේ අපි ඉන්න භූමිය. ඒකට අපිට පරිසරයක් තියෙනවා. මේ ආර්ය භාවයත් අනාර්ය භාවයත් කියන දෙකම මිනිසා ඇසුරු කරන වර්ග දෙකක්. අපි හැම වෙලේම අනාර්ය භාවයෙන් තමයි ජීවිතේ නිරන්තරයෙන් පාවිච්චි කරන්නේ. ඒතර කවදා හෝ අපි ආර්ය භාවයටපත් වෙනවා. මේ ආර්ය භාවයෙන් අනාර්ය භාවයෙන් ආර්ය භාවයටපත් කරන්නේ ඊමකට ඔන්න මොකද්ද කියන එක ප්‍රශ්නේදී කොහොමද ඒ මාර්ග මාර්ගයට වැටෙන්නේ මේ මිනිහා මොකක් උදව් කරගෙනද? හේතු ප්‍රත්‍ය කිව්වෝ. ඒකට ඒ උදව්වට කතා උදව්ව ගැන කතා කරනකොට අපිට සිද්ධ වෙනවා ලෝක සිද්ධීන් එක්ක මිනිහා මුණපාන හැටි. নানা වර්ගයේවා. කියෝක දල වශයෙන් අ සබහා ධර්ම 8ක්. 8කට බෙදුවා. එතකොට ස්වභාවය ඉතිරි වුණාට ඒ අතේ කොච්චර මේ වර්ග තියනවාද කොච්චර ඒවා වර්ග වෙනවද ඒක අදන් ලාභය කියලා කිව්වොත් ඒ ලාභයේ එක ප්‍රමාණය වගේ අලාභය කිව්වොත් ඒක එක එක ප්‍රමාණ ඉතින් කොච්චරද කියන්න බෑ ඕවත් එක්ක මූණ පාන්නේ කවුද ජීවිත සතා ජීවිතයක් තමයි ඕවත් එක්ක ඔය ඔය ඔය කියන සියන අෂ්ටලෝක ධර්මයේ එක්ක සම්බන්ධ වෙන්නේ සතා. ඒකට සතා කිව්වහම කොයි සතක්ද ඇයිති? නමුත් ඒකත් එක්ක සම්බන්ධ වෙලා යම් කිසි පෙරලියකටපත් වෙන්නේ මිනිස්සුන්ට. මේ මිනිස්කම දින පුජ්‍යලයා විතරයි. ඒත් එයාට තියෙන්න ඕන අර සාමාන්‍ය සත්ත්වකම ඉක්මවපු ටිකක් ඊ එහාට ගිය අයිතිවාසිකම්. ඒකට මේ සාමාන්‍ය සෑම සත්‍යයකටම සමාන අයිතිවාසිකමක් තිබෙන විනිහා ඒ සාමාන්‍ය සත්‍ය ස්වરૂපයෙන් ටිකක් එහාට තල්ලු වුණාට පස්සේ තමයි මේ පෙරලිය සුදුසු. ඊ මොකෙන්ද ඒ ඒ ටිකක් එහාට යන්නේ. ලෝකයේ තියෙන සෑම එකක් එක්කම යා මුණ පාලා එවෙන් සෑහෙන්න දඬුවම් එයා විඳිනවා. සෑහෙන්න දඬුවම්. ඒ දඬුවම් තරහා කාලයක් තිස්සේ අමතක වෙනව තියෙනවා. සමහර ඒවා හොඳට මතක හිටිනවා. ඒ මතක හිටින ප්‍රමාණය හැටියට එයාට උවමනා වෙනවා දේවි. අපි ඔකට නිදර්ශනක් ගත්තොත් දැන් සමහර අය ඉන්නවා උපන් හැටිම උපන් දා ඉඳලා කවමදාකවත් මස් මාළු කන්නේ නැහැ. ඒ ළමයා සමහර විට යා වෙන රටක මිත්‍යා දෘෂ්ටික ආගම් තියෙන රටක වෙන්න පුළුවන්. යා උත්පත්තියම යට මස් මාළුවක් ප්‍රිය. ඒ මොකක්ද ඒ කිව්වොත් ඒ සම්බන්ධකම. මෙයා සෑහෙන දඬුවම් විදලා ඒ දඬුවම මතකේ රැඳිලා. ඒ මතකේ කියලා කිව්වම අපි කියන්නේ මේ මොලෙන් මේ ආත්මෙ ගන්න මතක. ඒක නෙමෙයි මේ මතකේ. මේ මතකේ කියන්නේ අර එයාගේ කාම ධාතුව ඇතුළේ කාම ශක්තිය ඇතුළේ කාන්දම ඇතුළේ අර ඒවත් එක්ක එකඟ නොවන වට්ටෝරුව සකස් වීම එයාගේ හැදිලා තිනවා ඒකේ. ඒකත් අපි දැනගන්න ඕනේ අපේ සාමාන්‍ය ශිෂ්‍යයක් මොලේ රෙකෝඩ් වීමක් තිනවා මොලේ. නමුත් ඒ ඒ ඒ මොලෙන් දෙන මෙවකට එක්ක අපේ ජීව ධාතුව ඇතුළේ තියෙන කාන්දම ඒක ගාන්න පෙරලෙනවා. ඒක තමයි සසරට ගෙනියන්නේ. අර මොළයේ සසරට ගෙනියන්න බෑ. ඒක මෙහි හැදිච්ච එක මෙහෙදිම ඒක වෙනස් වෙනවා. නමුත් අර සසරට ජාතින් ජාතිය ගෙනියන්නේ කිව්වෙ මොකද්ද? අර කාන්දමේ වෙනස්. ඒකට අපි හොඳටම තේරුම් ගන්න ඕන බෞද්ධයන් වශයෙන්. මේ අපි ශාස්ත්‍රීය හොඳ විද්‍යාත්මක හොඳ තේරුමක් ඇති හොඳ හේතුවට අනුව ඵලය මත වෙන හොඳ ක්‍රියාවක් මේ මෝඩ වැඩක් නෙවෙයි අපි මේ කරන්නේ. ඒකට ඒ කාන්දමේ වෙනස සංසාරේ එකක් එකක් ගැන ඒ කාන්දමත් වෙනස් කරගන්න සෑහෙන කාලයක් එයා ඒකට මේ ඇබ්බැහි වෙන්නේ. ඒ සෑහෙන කාලයක් කිව්වේ ඒ ඇබ්බැහි වීමේ වටිනාකම යා නොදන්න නිසා වැඩි ඒවා අගේ කොට සලකන්නේ නැහැ. ඒකේ සිදුවෙන හැටියට ඔය ඉදාරේ. දැන් මේ අපි දැන් බෞද්ධ දර්ශනය උගන්වනවා නිතරම පින්කම් වල යෙදෙමින් ඉන්න කිය. ඒක අප්‍රමාද පදයෙන් කිව්වේ ඔකයි. ඒ මොකද නිකම්ම මේ සුගතියට යන්න නෙවෙයි. ඒක ඒ සුළු වැඩකට නෙවෙයි. ඒ කියන්නේ අර කාන්දම එච්චර කරනකොටයි අර කාන්දම ඒ ගානට පෙරලේ. ඒකේ දෙන්න ඕන බොහොම ලොකු ඒ ඒ වර්ගයේ උෂ්ණත්වය දීලා අරක පෙල්ලන්න ඕන. ඒකද දැන් අර අපි අපි දන්නවා ඒ ඉතිහාසයේ බෞද්ධ ඉතිහාසයේ තියෙනවා ඒ බුදුහාමුදුරු දැකලා වචන තුන හතරක් අහලා රහත් වෙනවා. සමහරු කල්යයි. සමහරු කොහෙත්ම රහත් වෙන්න බෑ සෝහන් වෙනවා විතරයි. මේ පෙරලිය මේ වෙනස මේ ක්‍රියා ස්වરૂපය. මොකක්ද විකාද වෙන්නේ? අර කාන්දම. ඒ පෙරලා තියෙන ප්‍රමාණය හැටියටයි එයාට ඒකෙන් වැඩ ගන්න පුළුවන්. කොහොම හරි කාන්දමයා පෙරලන්න ඕන. ඒකට කාන්දමේ කියලා කතා කරනකොට අපි මේ කතා කරන්නේ කාම ධාතුව ගැන. එතකොට දැන් මේ විශාක ඇහුවා මේ කොහොමද මේ මේ මාර්ගංග වලට මාර්ගංග වෙට හේතුත් ඔන්න හේතු හේතුව මේ ලෝකෙන් ලැබෙන දුකේ ප්‍රකටත්වය. ප්‍රත්‍ය කියලා කිව්වේ ඒක යා පිළිගන්න ආකාරය. ලෝකෙන් ලැබෙනවා සෑහෙන්න මෙහෙම කළොත් මෙහෙම වෙනවා මෙහෙම කළොත් මෙහෙම වෙනවා වැඩි වැරදියට ටිකක් කට ගහගෙන ගියොත් හක්ක සැලෙනවා මිනිස්සු ගහනවා ඔනකට වැඩි දඟලන්න ගියොත් අණ්ඩ කඩනවා මේ ඔක්කොම වෙලා තියෙනවා. ඒක අපි පිළිගත්ත ප්‍රමාණය තමයි සත්‍ය කියන්නේ. ඒනවා නම් ගන්න. ඒකට ඒ හේතු ප්‍රත්‍ය ජීවිතයට සම්බන්ධ වෙනකොට මෙතන අර ඒ හේතු ප්‍රත්‍ය ඵල කියලා තුනක් වැඩ කරනවා. ඒකේ සම්පූර්ණත්වය වෙන්නේ එතකොට. එතකොට අපේ ජීවිතය ඇතුලේ දැනට අපි යම්කිසි ඵලයක් විඳිනවා ජීවිතේ. මොකක්ද? එහෙන් බැලුවා දුක්. මෙහෙන් බැලුවත් දුක්. අපි පීඩා විඳිනවා. ලෝකෙ දුක් කීකේ. ඉතින් අපි ඒ මෙයාටෙන් නිකන් සත්‍යව ජීවිතය අපේ තියෙන්නේ. මොකෙන්ද දුකෙන් බේරෙන්න බැරුව හිත දුවනවා මෙහත් දුවන සෑම දනම ප්‍රවංගා. මේ සත්‍යයක ජීවත් වෙන අපිට අර කියන අයිතිවාසිකම සසරේ ගමන් කරනකොට ලැබුණු ප්‍රමාණය හැටියට මේ මාර්ගාංගවල ක්‍රියාකාරීත්වයක් පෙන්වනවා ඉස්සරහට නිරෝල නිරෝල මොකද්ද මේකේ කොටස් 8ක් තියෙනවා මේ කොටස් 8ෙන් මේ ආරම්භ කරන කොටස් තුනක් ඉස්සෙල්ලා පෙන්නනවා ඒ ආරම්භ කරන්නේ මොකද්ද සීලය ඔන්න දැන් සීලය කියනකොට සාමාන්‍ය අප්‍රියාවක් වගේ එනවා අප්‍රියාවක් කියන්නේ ඒක අහලා තියෙනවා හරියට ඔය සීල් රකින්න ඕන හැටි පොයදාටි නෑ ඒක මේ ඒක සිල් තමයි. නමුත් මේක විද්‍යාත්මකව මේ සීල කියන පදයට එක්ක එක්කාසු වෙලා තියෙන කෘත්‍ය ස්වરૂපේ බොහොම වැදගත් එකක්. ඒක අපි හිතල් නැහැ. අපි ඒක ගැන කල්පනා කරලා නැහැ. ඒක අහලා නැහැ. ඒ ඔක්කොම අපි නිකන් ඒකෙන් නිකන් ඈත් වෙලා ওই කියලා දෙන එක ওই තින් සීල කියලා කියන එක තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මේ මොකද්ද මේ අර දැන් අපි ක්‍රමෙන් කතා කරනකොට ආර්ය ශ්‍රාණක මාර්ගයේ පිළිවිලින් කතා කරනකොට සම්මා දිට්ඨියයි මුල් වෙන්නේ. සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීව සම්මා වායාම සම්මා සම්මා සමාධි ඈ ඔය අට ඔහොමයි එන්නේ. නමුත් දැන් මෙතන ක්‍රියාවට වැඩෙනකොට ක්‍රියාවට වැඩෙනකොට සීල සමාධි ප්‍රඥා කියන හැසිරීම් තුනක්. සීල සමාධි ප්‍රඥා කියන හැසිරීම් තුනක් ඔකත් එක්ක ක්‍රියා කරන්න. අර අටකට බෙච්ච එකේ හැසිරීම් තුනක්. එතකොට මේ හැසිරීම් වල මූලික කොටස් තමයි සීල කියන්නේ. එතකොට සීල කියන එකට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව. එතකොට සීලයයි මුලට වැඩ කරන්නේ ඕන ඒ පිළිවෙලින්. නමුත් සම්මා දිට්ඨියයි පිළිවෙලින් මේක උගන්වන්නේ. පෙන්ලා තියෙන්නේ. ඒකද සම්මා දිට්ඨිය අයින් වෙන්නේ වනීද මේ සීල සමාධි ප්‍රඥා වලට ගන්නකොට කියලා අපිට හිතෙනවා. නමුත් මේ සම්මා දිට්ඨිය තමයි මුල හිතම්ම එයාගේ ජීවිතේ එක්ක සම්බන්ධ වෙන්නේ. සම්මා දිට්ඨිය නැතුව සිල් රකින්නත් බෑ. සමාධියට හිත ගන්නත් බෑ. ප්‍රඥාව ගන්න. මේ සම්මා දිට්ඨිය කියන එකේ තියෙන්නේ කම්මස්සකට සම්මා දිට්ඨි, චතුස්සත්‍ය සම්මා දිට්ඨි කියලා කොටස් දෙකකට බෙදෙනවා. මේ චතුස්සත්‍ය සම්මා දිට්ඨිය එක එක අවධියක එක කාල සීමාවකදී ඉස්සරහට එන්නේ එතකන් එයා කම්මස්සගත සම්මාදිට්ඨියයි පාවිච්චි කරන්නේ. ඒකට කම්මස්සගත සම්මාදිට්ඨිය කියන එකෙක් තමයි ලොකු කතන්දරයක් අපිට අපිට තියෙන්නේ. ඒ මොකද්ද? අර අපි කිව්ව සසර එන ගමන්. සසර එන ගමන් ඔය වැඩිච්ච පහරවල් වල සතහන අර කාම ධාති කාම්දමේ වටෝරුව වෙනස් කළා. ඒවත් එක්ක සම්බන්ධ වෙනකොට කාන්දම පස්සට න්යාව අක්‍රියකන් පස්සට අදින. පස්සට අදින කිව්වේ ඒ ක්‍රියාවට යොමු නොක යොමු වෙන්න උදව් නොදෙන සත්‍යයක් ඒක හැදින්. ඒතර ඒ ඒ කම්මස්සගත සම්මාදිට්ඨිය කිව්වේ ක්‍රියාවට අනුව විපාකය ලැබෙනවා. යම් කිසි ක්‍රියාවක් කළොත් ඒ ක්‍රියාවේ තියෙන සකස් වීමට අනුව විපාකයක් අයිතිවාසිකමක් ඇතිලා දෙනවා. එයා ඒක දැනගන්න. දික්තිය කියන්නේ ඒකයි යා පිළිගන්න තියෙනවා. එහෙමයි වෙන්නේ. මේ කවුද පිළිගන්න තියෙන්නේ? මේ පිළිගන්න තියෙන්නේ අර සංසාරේ ආපු එක්කෙනා. අර විදිහේ සිද්ධින් එක්කයාගේ සිත සම්බන්ධ වෙලා ඉතින් සාඩන පීඩන ලැබලා ඒවා අප්‍රිය වෙලා ඒවා කරන්න හොඳ නෑ කියලා හිතමින් ආපු එක්කෙනෙක් ඔන්න ඊළඟට එයා සමාජයකට වැටිච්චාම සමාජයකට වැටිච්චාම අර පොඩි කාලේ ඉඳලා හරි එළවලු විතරයි කන්නේ මස් කෑවොත් අප්‍රිය වෙනවා වමන යනවා වගේ ඒ ළමෙක් ගැන අපි ගත්ත උදාහරණයෙන් දෙන්නන්නේ මොකද්ද ඒ අර යම්කිසි වැරදි ක්‍රියාවකට Tamange හිත යොමු වෙනවත් එක්කම සමාජ හමු වෙනවත් එක්කම ඒ හමුවීම ඒ හමුවීම තමන්ගේ සිත පසු භාවන තත්වයට ඒ හමුවීමෙන්ම හමුවීමම ඒ ඒ ලැබෙන සම්බන්ධය නිසා අර කාන්දම් පස්සට වැඩ කරනවා. ඒ ඒක ඉස්සරහට ගන්න අමාරුයි. ඒක දැන් අපි තව තවත් ප්‍රශ්නයක් එනවා. එතකොට එහෙනම් අපි මේ බණ අහන්නේ මොකටද? එහෙනම් අපිට නිකම්ම ඒක වෙයි නේද කියලා. නැහැ. දැන් මේ නිදිමරලා බුදිය ගත්ත මිනිහට අර පාන්දරින් ගමනක් යන්න තියෙනවා. නිදිමත නිසා යා නිදාගන්න. කවුරු හරි තට්ටු කරන්න ඕන නැගිටින්. නැගිට හැටි ආ කීයද වෙලාවක පහයි කිව්ව මුණත් හොදගන්නේ කලබලෙ මිනිහා දුවන. ඒ දුවන මිනිහා සමහර නිදාගන්නේ. නමුත් නිදාගෙන ඉන්න මිනිහට කුද්දන් කවුරු හරි ඕන මොකද නිදි බර වැඩි කම නිසා. නැගිට හැටි මිනිහදුවයි. ඒ වගේ අපි සංසාරෙදී ඒ තරම් ප්‍රබල මෙවට යොමු වෙලා පුරුපුරුදු අය නෙවෙයි. අරවැයන් බැටකකා ඇවිල්ලා නමුත් කාම සාමාන්‍ය ලෝකේ පංචකාමයේ එක්ක අපි මුලා වෙලා ඉන්නේ. ඒක අරක උඩින් වැටිලා තියෙන්නේ. අරක උඩින් වැටිලා කියන්නේ මොකද්ද? අරකේ කිව්වේ අර අපි අර ආදර්ශය ලෝකෙන් ලබහපු යම්කිසි ගුරුකම අර පංචකාම ශක්තියෙන් අර පංචකාමයේ බහුලව කරන නිසා ඒකෙන් මේක වෙයිලා. ඒ නිදිමත තමයි කාට තියෙන්නේ. ඒ මුලාවයි කාට තියෙන්නේ. ඒක නිසා කවුරු හරි ලෝකේ කවුරු හරි කිව්වහම නෙමෙයි ලෝතුරා සම්මා සම්බුදුරේ නැත්තම් උන්වහන්සේගේ ශ්‍රාවකේ. ඒතකොට ඒ එක ඒ එක කොටසක්. නමුත් සමහර ඉන්න. ඒ කියන මෙව ඇත හොඳට ධාරණය වෙලා බුදුවරුන්ගෙන් අහලා අහලා පුරුදු වෙවි යවි ආපු අය ඉන්නවා. ඒ අය ඇගේ ඇතුළෙන් මෙයාලාට මතුවේ. මෙහෙම ඉඳලා හරියන්නේ. මේ මොනවද මේ? එයාට බන කියලා නෑ කවුරුත්. එයා සාමාන්‍ය ලෝකෙක ජීවත් වෙනවා. නමුත් එයා ටිකක් යනකොට අර පරණ අතීත ආත්මවලදී ගත්ත ආభాෂය ඒකේ තියෙන බලවත්කම නිසා මට කායකත් දවෝක් නෑ ඇතිදෙන් දෙනවා හැඟි. මේ මොනවාද මේවා කළා කියන්නේ. මේ ඔක්කොම වෙනස් වෙවියන් ලෝකය. කිසිවක් විශ්වාස නැහැ. කොහොම හිතෙන්න බෑ. එහෙම කොටසකුත් ඉන්නවා. අර එහෙම කොටසකුත් ඉන්නවා. ඒ කොටස් ওই කොයි දෙකෙන්ම අර පුද්ගලයා ඉස්සල්ලාම යාගෙන් ඉස්සරහට එන්නේ මොකද්ද? අර කතා කිරීම නරක විදියට වැඩ කිරීම අයිත ආකාරයෙන් ජීවත් වීම කියන එක එයාට නවත්තන්න සිද්ධ වෙනවා මොකද ඒව කරලා ඒ සමාජයේ මිනිස්සුන්ට වෙච්ච ඒවා අහලා තිනවා දැකලා තිනවා ඔන්න ඔය හේතුව නිසා එයා නිකම්ම අර කාරණා තුනේ එයා බොහොම පරිස්සමෙන් බේරෙනවා. ඒ පරිස්සමෙන් බේරෙන්නේ කොහම? එයා නරක කතාවක් කතා කරන්න බය වෙනවා. එයා බය කරන්නේ කවුද? සංසාරේ දිගටම ආපු ඒවා කරලා බය වෙලා බය වෙවි බය වෙවි ආපු එක මෙතෙන්ද එනකොට මේක දැන් එක්තරා ප්‍රමාණයක ශක්තිමත් නිසා ඒ බය අරකින් ඉස්සරහට ඒකයි මේ සක්කාය කියන කතාවේ තියෙන මේ ශක්ති ස්වરૂපය. ඒකත් හැදිච්ච ශක්තියක් කරන වැඩ. ඒ ශක්තිය හැදීමට උදව් දීම අප සතු වෙන. ඒ හැදෙනකම් මේක කරන්න බැරි එකත් අපේ එක්තරා අයිතිවාසිකම්. ඒ අනන්ත අප්‍රමාණ. කොච්චර සේනාවක් ලෝකේ හිටියද ලෝත්‍රා බුදුරලෝ පහළ වෙන අවස්ථාවල. කී දෙනාද මේ දුකින් නිදහස් අප්‍රමාණී. ඒ අරකයි රහස. ඔය රහස් අපි දැනගත්තාම අපිට ටිකක් වේගය අපේ අර මේ වේගය වැඩි කරනවා. ඒකෝට ඒ අයිතිවාසිකමත් එක්ක සීන පුජ්‍යලයා අර විදිහේ ක්‍රියා කිරීමේදී එයාට අර ක්‍රියාව එයා නොකරනව නෙවෙයි. එයාගේ මානසික අයිතිවාසිකම් උඩ ඒක කරන්න යනකොට ගැස්ම පසුබෑම එනවා. ඒකට තමයි අර සිවියත්තක් ලැජ්ජාබය කියලා කිව්වේ ඒක. මොකක්ද එතන තියෙන ලැජ්ජාබය කිව්වේ අර ඒකට ඉදිරිපත් වෙන්න දෙන්න හිරි නිකන් ඇකිලෙන ගතියක් එනවා සිතේ. ඔය හකුලන්නේ කවුද? අර අතීතේ සකස් වෙච්ච කාන්දම හැකිලිලා හැකිලිලා හැකිලිලා පුරුදේලා ඒ කාන්දම ඒ මොකද ආත්මයක් පාස හකුලෝ හකුලෝ ඇවිල්ලා තියෙනවා. ඒක ඒවා නොකර ඒවා දැක කාලා ඒවා කියනකොට එයාට එයා බේරෙන්න හදලා. ඒ බේරෙන්න හදපු උත්සාහයද අන්න ඒ නිමිත් එනවත් එක්කම අර කාන්දම හැකි. හැකිලෙන්ද අක්‍රිය කරනවා. ඒ කාමයට අයිති ශක්තිය අක්‍රිය කරනවා. අක්‍රිය කරනවා වගේම එහෙම මෙහෙම පණින්න හදන. ඒක තමයි බය කියලා කියන්නේ. එහෙම මෙහෙම පණින්න හදන එකට අහු නෙමෙයි. ඒතකොට හිරියොත් අප්ප කියන දෙක අර ජීවිතය ඇතුලේ අර ශක්තිය විශ්ි කරන්න දැන් සමහර ඉන්නවා වරකම කරන්නේ නැහැ බොහොම සුළු දෙයක්. දැන් තන් ඒක පොඩ්ඩක් එහා මෙහා වෙනකොට ගත්තා. නමුත් සමහර ඉන්නවා ඇඟ හිරි වැටෙනවා මිනිහා බැරි වෙලාවත් කෙනෙකුගේ බලපෑමට කියන දෙයක් කළත් මිනිහා අත වේවුලන. මේ වේවුලන්නේ මොකක්ද? කාන්දා වේවුලන. ඒකෙන් වේවුලන. එතකොට මේ සීලේද සීල කොටසයි තින් අර කියන සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන මේ තුන සීල කොටසයි තින් ඒ අයිතුනේ කොහෙන්ද සම්මා දිට්ඨිය උදයා අයිතුනේ මොකද්ද කම්මස්සක සම්මා දිට්ඨිය ක්‍රියාව ක්‍රියාව ඒ කෙරෙන ආකාරයේ හැටියට ඒකේ ඵල ප්‍රතිඵල ඒකේ විපාක ඊට අනුව එනවා කියලා මෙයා සංසාරේ කුරුදෙලා. පිළි අරන් දැකලා තියෙන සෑහෙන දඬුවම් විඳලා. ඒ අනුවයි මෙයා මේක විඳින්නේ. අන්න එතකොට හොඳටම ඔප්පු වෙනවා අපිට මොකද ප්‍රතිපත්ති රකින්න බැරි අපිට මොකද ප්‍රතිපත්ති රකින්න පුළුවන් බැරි පුළුවන් දෙක මොකක් නිසා වෙන එකක්ද කියන එක දැන් කිසි ප්‍රශ්නයක් ඕනේ දැන් කිසි සැකයක් නැහැ හොඳටම ඔප්පු ඒකයි මේ සමහරු හොඳ ශිෂ්ට සමාජෙ උපදිලා ඉතාම අශිෂ්ට වැඩ. ඒ කියන්නේ ගඳ ගහන වැඩ. ඒක නරකේ කියන්නත් බෑ ඒක. ගඳ ගහන එකෙන් තරමට පහත්. ඇයි ආයෙම කරන්නේ? අනේ එයා තාම අර අර අර මඩ වගුරින් ගොඩාව විතරයි. තව නාලවත් නැහැ. ඉතින් මිනිහා මගුල් ගාවල් වල කියන්න පුළුවන් කමක් නැහැ. ඉන්නේ ඒ මට්ටමේ යම්දම් මිනිස් රූපේ ගත්තා විතරයි. මිනිස් කම ඇවිල්ලා නැහැ. මිනිස් කමෙන් තව කාලයක්. ඒකනේ ඒ අයට අපි සිල් එන්නත් කරන්න සමාධියෙන් එන්නත් කරන්න බෑ. ඒ විදිහට වදයක්. එන්නේ ජීවත් වෙන්න ඕන සතෙක් වගේ. ඒ සත්ත්ව සමාජයේ Tamanට පුළුවන් හැටියට තමයි ආයේ ඒක කරගෙන යන්නේ. ඒකට අර විදිහට හේතු ප්‍රත්‍ය ඵල කියලා කිව්වේ මොකද්ද? දැන් අර සංසාරේ දියාට ලැබිච්ච ආభాසය හේතුවයි මේ ආත්මෙදී තමා විසින් ඒකට යොමු වෙන ඒක Tamanda දැන් කරන්න පුළුවන් ප්‍රමාණය ප්‍රත්‍යයි ඒ ප්‍රත්‍ය උඩ ලැබෙනා වූ සැනසෙල්ල ඵලය. ඒත් දැන් මේ කතා කළේ මොකක්ද? දැන් මේ කතා කළේ මොකක් ගැනද? සීල කොටස ගැන. ඉතින් අහපු ප්‍රශ්නයේ ඔය විසාක උපස්කුම් නැහැ. අහන්නේ ඔන්න ඔහොම සිද්ධි ගැන යහන්නේ. නැතුව මේ වෙනවා මේක නි කෙලසුන් නැසලා නිවන් දක්නවා එහෙම ඒ උන්නහලා පිළිගත්තේ නෑ එදා මේවා සාමාන්‍යයෙන් කිව්වම එහෙම තමයි කවුද කිව්වේ ආ බුදුහාමුදුරුවෝ කිව්වා ආ හරි එහෙනම් ඔක්කොම හරි කියලා පිළිගත්තේ නෑ මේ බුදුහාමුදුරුවෝ ළඟට ගිහිල්ලා අඩියලා ඉඳගෙන බුදුහාමුදුරුවෝ කියලා සැලකිල්ල මොකද මේ මිනිස්සුගේ නෑ කාරණේ තෝරගන්න උදව් කරගන්නවා කාරණේ තේරුණාට පස්සේ ස්වාමීන් වහන්සේ අපිට තේරුණා කියලා හොඳට නැන්ද යන්න යනවා ඒ මිනිස්සු බුදුහාමුදුරන්ගේ පුළුවන්කාරකම් බලන්න නෙවෙයි එන්නේ ඒ පුළුවන් කාර්යයෙන් එයාගේ ජීවිතේ ප්‍රයෝජනයක් ගන්න. එදා නැනවතුන් කළේ ඕකයි. ඒ මොඩ අය හිටියා වැඩි දෙනා ආවේ ඒ අය ආවේ බුදුහාමුදුරන් හපංකම්. මේ බුදුහාමුදුරන් වදන් මේ දැන් කිත්තේ මේ වැඩක් නෑ. ඔබට උඹ ඒකෙන් ප්‍රයෝජනයක් නොගන්නවා. ඒකට දැන් මොන්න ඒ සීල ගුණයත් එක්ක තමගේ ජීවිතේ සම්බන්ධ වීම නොවීම ආ මොන හේතුව නිසාද කියලා හිතා ගන්න අතර ඊළඟට තව එකක් තියෙනවා ඕකට යොදන්න. ඒ මොකක්ද යොදන්නේ? අර ඒ තමන් තුළ යම් කිසි බැරිකමක් තියෙනවා. ඒ දැනගන්න ඕනේ කාන්ද මේ தත්ත්වයට සකස් වූ ශක්තිය ඕර කියන්නේ පාරමී කියලා. ඒ අඩු දෙයක් පිරිච්ච එකක්. ඒ බෞද්ධ භාෂාවේ ඉස්සරහ දැන් මේකයි. ඒතකොට මේ අපි දැන් දැනට පාවිච්චි කරන භාෂාවෙන් කතා කරනකොට අර කාන්දම වෙනස් කිරීමට ඒ ආත්මවල අඩුපාඩු තිබිච්චව තිබුණා නම් තියනවා නම් Taman දැනෙනවා නම් මට කොහොමුණත් මේක හරියට කරගන්න ආයෙ එහෙනම් හරියට කළා කළා කළා පුරුදු වෙන්න. එයා කිරීමෙන් කරන්නේ මොකද්ද? අර යාගේ කාන්දමේ තියෙන දුර්ලභකම් එයා සකස් කරනවා සංවිධානය කරනවා හැඩ ගහනවා ඒක ප්‍රබල කරනවා. ඒකට මේ ආත්මේ හොඳට පාවිච්චි කරන්න පුළුවන්. ඒකයි ඔය අප්‍රමාදේන සම්පාදේති කියලා පදයක් කිව්වේ. හැම වෙලෙම ඒ තමන්ගේ අඩුපාඩු හදමින් ඉන්න. ඇයි එහෙම කරන්න වෙලා තියෙන්නේ මේ තේන ලෝකයේ මේ පැටලෙවිලි මේ මොනම දෙයක්වත් අපිට පිට වෙන්නේ නැහැ. ඒ වාසියේ ඉන්න අපට හැම පැත්තෙම පහරක් වදිනවා විනා වෙන මුකුත් හරි සැනසෙල්ලට මුකුත්ම තව හම්බෙලා නැහැ මේ කෙනෙක් එහෙම කිව්වෙත් නැහැ. හැම වෙලෙම පහර කකා ඉන්නේ. දැන් අපි වීර්ය කරන්න ඕන නැනොත් ඥානවන්තයෝ වශයෙන් අර පහරෙන් දෙරෙන්න මොකද්ද කළ යුත්තේ? කෑම ඇඳීම ආදී දේවල් తాවකාලික වශයෙන් වමනා කරන දේවල් අපේගෙන ඊළඟට කරන්නේ මොකද්ද? ඊළඟට කරන්නේ මේකෙන් දෙරෙන්නයි. මොකද්ද? කන එකෙන් අඳින එකෙන් මේ ඔක්කොම දෙරෙන්නයි. අඳින එක ලේසි නෑ. ඒක දුකක් අස්යෙන් වින්දගෙන තමන්ගේ ඒ වැඩේ කරගන්න. අනේකත් ඒසි නෑ. ඒ විදිහේ කරන්නේ. ඔක්කොම දුක් අස්යෙන් ඉඳගෙන කරන වැඩ. ඊළඟට දුක් අස්යෙන් ඉඳගෙන කරන වැඩම කරලා හරියන්නේ දුකෙන් නිදහස් වෙන්න ඕන කියලා හිතපු එක්කෙනා අන්න අර විදිහේ පිළිවෙලකට එයාගේ ජීවිතය යොදාගන්න. එතකොට එයා මොකද කරන්නේ? කටින් දුක් ඊළඟට ඔය මේ සීලය ගාවට සමාධියක් ගැන කතා කළේ මොකද? ඒ සීලය ගැන සම සීලේ ගාවට සමාධියක් කතා කළේ එයාට හැම වෙලෙම ඔය කියන ක්‍රියාව වචනයයි දිහා බලාගෙන හැම වෙලෙම එයාට ඕක කර කර ඉන්න බෑ ඒක සෑහෙන වදයක් ඉතින් එයා දන්නවා ඒක කළොත් සම්පූර්ණ කර මේ කරදරේ වැටෙනවා ඒ දුස්සීල බවට එයා වැඩ කළොත් වචනේ නරක වුණොත්, ක්‍රියාව නරක වුණොත්, එයා වැටෙනවල එයා කරදරේ එයා දන්න. නමුත් මේක මේක රැකෙමින් ඉන්න එක සෑහෙන කරදරයක්, අමාරුවක්. සෑහෙන තෙහෙට්ටුවකින් කළ යුතුක්. නමුත් එතකොට එයා මට ඕන කරනවා නිරන්තරයෙන්ම ඒ සීල ගුණය ඒ தත්ත්වයෙන්ම નિરાයාසයෙන් පවතින මට්ටමකට ගන්න. નિરાයාසයෙන් පවතින මට්ටමකට ගන්න මෙයාගේ අර ಗುಣ අප්‍රගුණට. ඉතින් හැමදාම කරන්න පුළුවන් එකක් නෙවෙයි අරක රැකගෙන ඉන්න එක. නමුත් ඒ අස්යෙන් මෙයාට පුළුවන් මේක රැක්කොත් යම් කිසි සමයකදී කාලයකදී අවස්ථාවකදී මෙයාගේ මේ ඒ කියන අංග નિરાයාසෙන් කරන මට්ටමට හදන්න පුළුවන්. හැදෙන. නැහැදි නැහැදි කියන එකක් නෙවෙයි. හැබැයි ඒක ඉතින් හැදෙන්නේ මෙයා මේකට දෙන උදව්වේ හැටියට. ඒ උදව්ව දීලා ඒ හැදුනට පස්සේ <clears throat> එයාගේ සිතේ අර කියන කිසි නරක වචනයක් නරක ක්‍රියාවක් ඒ වගේම නරක ජීවිත පැවැත්මක් නැtei කියන මට්ටමට මෙයාගේ ලකුණු එයාගේ தත්ත්වය આવට ආවේ කියලා දැනගන්නේ කොහොමද? එයාට දැනෙනවා මොනම ලෙසකින් කියන්නේ දෙල්ල වුරුදන්ඩ මිරිගුවක් නරක වචනයක් කියාගන්න බෑ. බැරි සත්‍යක් තියෙනවා. ඒ නිවැරදි ශක්තිය සම්මා වායා. නිවැරදි ශක්තියක් ලැබිලා තියෙනවා. නිර්දෝෂ ශක්තියක්, නිර්දෝෂ බලයක් ජීවිතේ. මොකද්ද? අර ඇතුලේ කාන්දම අර පුංචි පුංචි සම්බන්ධකම් පොඩි පොඩි දුර්වලකම් තිබිච්ච ඒවා ඔක්කොම සුද්ධ වෙලා දැන් අර පැත්තට කිසිම කඳුලකවත් ඒක දශමයකවත් උදව්වක් නොදෙන මට්ටමට ආවහම වීරිය කළත් යාට වචනෙන් කැතවියට පාවිච්චි කරනවා. එයා සමහර විට එයා වීරිය කරත් එයාට කියවෙන්නේ. ඕකට කියේ. ඒ මොකද? අර සම්මා වාචාව එක්ක සම්මා වායාම මිශ්‍ර වෙනවා. සම්මා වායාම මිශ්‍ර වුණේ මොකද? ශක්තිය ඒක ඒ විදිහට කරන ශක්තිය ඇතුලේ හැදිලා. ඒ හැදිච්ච එකේ ප්‍රතිඵලය තමයි නරක විදියට කරන්න බෑ. ඊළඟට මේ සම්මා වායාම. සම්මා සතිය කියන එකත් ඔතේ දෙකකසේ. සම්මා සතිය කියන්නේ මොකද්ද? හැම වෙලෙම පේනවා යාට හිත. ඕකට ඔක ගැන හිතන්න ඕන මේ විදිහටයි කියලා හැම වෙලෙම යාගේ හිත පේනවා. ඔය ගැන හිතන්න ඕන මේ විදිහටයි. එහෙම හිතලා කතා කළොත් නිර්දෝෂ වචනයක් කියේ. සම්මා සතිය කියලා කිව්වේ. ඒතකොට සතිය. ආ ඔව් සතිය කියන ඔය ක්‍රියාව ක්‍රම දෙකකින් වැඩ කරනවා. ඒ මොකද්ද? Taman ළඟ තියෙන වැරදි පෙන්නනවා. අත්හැරපු වැරද්ද ස්ථිර කරගන්න උදව් වෙනවා. ඔය සම්මා සතියෙන් කරන කොටස් වැඩ දෙක. ඒතකොට මේ දෙක නිතරම මෙයාගේ සිතේ වැඩ කරමින් මොකක් හරි අද යම් කිසි කර්මයකට මූණේ එළඹිච්ච හැටි තමාගේ අදහස එළඹිච්ච හැටි බලන්න යා කොහොමද මේ ගැන හිතන්නේ කොයි පැත්තටද තමන්ගේ හිත හැදිලා වැල්ල පැටලලා තියෙන්නේ දැන් අපි අර කරදර කරනවා නිතරම කවුරු හරි ඉතින් අර එක මහ වදයක් නමුත් අර එක්කෙනා හිතනවා මේ මේ කරදරකාරය ගැන මම හිතන්නේ කොහොමද එතකොට මේ කරදරකාරය වෙන යාට හිතෙන හැටි යාට පේනවා එයා කරදර කරනවා. ඒ ආගේ හැටි. නමුත් මගේ ළඟ එයාට කිසිම කරදරයක් කරන අදහසක් නැහැ. ආයෙනම් අර සම්මා සමාධියේ අර ආර්ය මාර්ගයේ සම්මා සමාධියකයි ලක්ෂණයක් වැදගත් ලක්ෂණයක් තියෙනවා කියලා එයාට සතුට වෙන්න පුළුවන්. වීර්ය කළත් එයා කරේ විරුද්ධ විරෝධයක් නැහැ. එයාගෙන් බේරෙන්න උපක්‍රම යොදා. නමුත් එයාට හානියක් කරන අදහස. අන්න ඒ විදිහට අර තමාගේ සම්මා වායාම සම්මා සති. කියන මේ දෙක වැඩ කරනකොට සම්මා සමාධිය කියන එක සම්මා මේ සම්මා සමාධිය කිව්වේ නිර්දෝෂ සමාධිය කියන්නේ සම්මා වාචාව කිව්වේ නිර්දෝෂ වචනේ කියන්නේ මේවා නිර්දෝෂ උනේ මොකෙන්ද නිර්දෝෂ උනේ තිබිච්ච දොස් අයින් වුණාට පස්සේ නිර්දෝෂයි. එතකන් නිදොස් නැහැ. ඒතකොට මේ නිර්දෝෂ භාවයේ සම්පූර්ණ ඒකකය වශයෙන් ගත්තහම මේ පුජ්‍යලයා සම්පූර්ණ ඔය ඔක්කොම එකම එක්කාසු කරන එක දෙයක් තියෙනවා. ඒක ඊළඟට අර ප්‍රඥාවෙන් පෙන්වනවා. ඒ මොකද්ද? අර කියන සීල ගුණයට අයිති පැවතුම් ස්වરૂපේ නිශ්‍යාකාර සංවිධාන උන නිසා චිත්ත සමාධිය කියන වැරදි සම්බන්ධතාවයන් එක්ක සිත වැඩ නොකරන හුරුවක් සංවිධාන වුණා ඒකේ ලක්ෂණ තමයි ඔය කිව්වේ සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කිය. එතකොට ඒකත් සම්පූර්ණයෙන්ම ඔප වැටෙන ඒකේ තියෙන සියලු අර පොලිස් එක දෙන අවස්ථාව තමයි අර සම්මා දිට්ඨි සම්මා සංකල්ප. එතකොට ඔතෙන් ආපු සම්මා දිට්ඨියයි අර මන්තු සම්මා දිට්ඨිය ඇති වෙනස මොකද්ද? මෙතන මේ කියන සම්මා දිට්ඨිය සම්මා සංකප්පයත් එක්ක ඉච්ඡාවිච් එක. අර කියන අනුත්තර ස්වરૂපය ගන්නේ මේ සම්මා දිට්ඨිය. මේ ප්‍රඥාව එක්ක මිශ්‍ර වෙන සම්මා දිට්ඨිය. අනුත්තර කිව්වේ මොකද්ද? සසර බැඳෙන. සසරට සම්බන්ධ වෙන. දිගින් දිගට සසරේ යන මොනම කඳුලක්ක හේතු සත්‍යයක් බලයක් මේ ජීවිතය ඇතුලේ රඳවන්න නැතිකමයි ඒ ප්‍රඥාවේ ඒ සම්මාදිට්ඨියදී. ඒතර එච්චර අර කම්මස්සක සම්මාදිට්ඨිය සුද්ධ කරමින් ඇවිල්ලා සුද්ධ වුණාට පස්සේ මේකෙන් පොලිෂ් කරනවා වගේ ආයි කිසිම කුණු කන්දලයක් ඉතුරු නොවන තැනට මේකෙන් දෙනවා ඒකට කියන්නේ ඒ රුද්ධව කරන මේ සම්මාදිට්ඨිය කියන්නේ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය. ඒ චතුස්සත්‍ය සම්මාදිට්ඨිය කිව්වේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය. ඒ මොකක්ද එතනින් පෙන්නන්නේ? හැම දෙයක්ම මේ ලෝකේ වෙනස් වෙවි යනවා වෙනස් වෙන හේතුවක් වෙනස් කරන හේතුවක් තියෙන නිසා. ඒ වෙනස් කරන හේතුව නැත්තම් වෙනස් වෙන්නේ නැහැ. ඒ හේතු දෙක නැත්තම් සතෙක් ලෝකයක් දෙත්. සතයි කියන්නේ දුක්ඛ සමුද දෙකේ සංවිධානයේ නිරූපණය. දුක්ඛ සමුද දෙකේ නිරූපණය. නැවීම මේ සතා කියනවා. ඒකේ සතා ගේ ජීවන මට්ටම මොකද්ද? හැම වෙලෙම දූෂණයකින් තමයි පැවැත්ම රඳවන්නේ. මහා අසරණෙක්. කාර්ද මේ වෙන්නේ? මේ වෙන්නේ අර කියන ප්‍රඥාව ඉස්සරහට ආපෙලා. අර දෙකෙන් මේක දෙොට්ට ගන්න අර කම්මස්සකත සම්මාදිට්ඨිය උදවනවා. කම්මස්සකත සම්මාදිට්ඨියෙන් මේක සංවිධානය වෙලා අර නියම සමාධියේ තැනට එනකොට අන්න එනවා චතුස්සත්‍ය සමාධිය. ඒ චතුස්සත්‍ය සමාධියේදී මේ ලෝකේ තියෙන්නේ දුක්ඛ සමුදය දෙකක් විතරයි. දුක්ඛ සමුදයක් කිව්වේ හොරයා. දෙන්නේ විගා. දැන් අඬන. ඇයි? එයා කාටද බැඳිලා? බැඳිලා නැත්නම් අඬන්නේ. ඒ බැඳිල්ලයි මේ ඇඳීමට හේතුව. දුක්ඛ සමුදය. ඒකට නෑ උඩ පයින්. මොකද්ද ඒ? මොකද්ද බැඳිලා? බැඳින්න එක එක එයාට හරි ගිහිල්ලා. හරි ගියාම මේ මිනිහා දුක් විඳිනවා. වැරදුනාම තෙන්නේ දුක්. දැන් බලන්න දුකින් අයින් වෙච්ච එක මිනිහෙක්වත් නැහැ. ලාභ ලැබිච්ච වෙලාවට දඟලනවා. පාඩු වෙච්ච වෙලාවටත් දඟලනවා. ලාභ ලැබිච්චා එක පැත්තකට දඟලනවා. පාඩු වෙච්චා එක පැත්තකට. දඟලිල්ල පැති දෙක වෙනස් වුණත් එයා දඟලිල්ල නැත්. අන්න මේ ලෝකයට පේන. ඒතකොට බැලුවොත් කොයි රටාව ආශ්‍රිත? ඔය මොකක් නිසාද? ඔය කොහොමද? ඔය කම්මස මේ චතුසත්‍ය සම්මා. අපි මේ දුක්ඛ සමුදය නිරෝධ මාර්ගය කියලා හිතන් ඒ බුදුහාමුදුරුවෝ චතුරාර්ය සත්‍ය අවබෝධ කළා බුදුමලා ඒ ඔක්කොම කළා කියලා කියනවා. ඕකයි අපේ ඕකයි අපේ බුද්ධ. නමුත් මේ මොනවද මේ කියලා දෙන වචන වල තියෙන්නේ? ක්‍රියා ස්වરૂප මොනවාද අර්ථ මොනවාද එකක්වත් අදින්න ඔය චතුරාර්ය සත්‍යය ආ බුදු වෙන්න ඔක අවබෝධ කරගන්න ඕනේ ඉතින් මිනිහා කියෝ කියෝ යන නමුත් මේ මොකක්ද යා කිව්වේ කියලාවත් දන්නේ නමුත් අර දියුණු සත්‍යයට ආව හැටි මිනිහට ලෝකේ පේනවා අර දුක්ඛ සමුදය දෙක ආශ්‍රය යම් කිසි කෙනෙක් නිකන් ඔළුව උස්සලා මෙහෙම ඉස්සුවත් මෙහෙම කළා හැදලා බැලුවත් ඒ මොකද්ද දුකක ප්‍රතිඵලයක් ඒ හැරෙවියව නව දූෂණය කළා යම්කිසි හේතුවක්. දැන් හැරි හැරි දඟලි දඟල දඟල මේ ජීවත් වෙන එකේ තේරුම මොකද්ද කියලා එයාට තේරෙනකොටම නිරෝධ මාර්ගයට පේනවා කොහොමද? මේ යම්කිසි හේතුවක් නිසා මේ සංවිධානයකට වෙලා තියෙන්නේ. ඒ හේතුව කඩන්න පුළුවන් හේතුවක් නැති කරන්න පුළුවන් හේතුවක්. ඒ හේතුව අත්කරපු හැටියේ ඒකාන්තයෙන්ම මෙයා වේදිලා. නිරුද්ධයි. නිරෝධ මේ මේ මේ එක එක දුකකටත් අහු වෙන්නේ නැහැ. ඒකට මේ දුකකට අහු නොවෙන එක එක පාට ඩොග් ගාලා කරනවා. නෑ නෑ. ඒ ඒ වෙලාවට ඒ ඒ දුකට උපකාරවන හේතුව මත වෙනකොට හේතුවට ගහන්න ඕන. එහෙම නැතුව ආ දුක්ඛ සමුදය නිසා මේක උනේ. මෙන්න නිරෝධ මාර්ග. මන් නිරුද්ධයට ගියා. එහෙම බෑ. එයා ඒ ඒ අවස්ථාවේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප කිව්වා. ඒ සම්මා සංකප්පේ කියේ මොකද්ද? ඒ හැම එකක් එක්කම. තමන්ගේ නිර්දෝෂ කල්පනාව. තීරණ. ඒ පිළිබඳව හිතිල්ල. ඔක්කොම ඒ පැත්තට යොදවනා ඒ වෙලාවට. දැන් අපි කියමු. දැන් කිසි කෙනෙක් දැන් මට බයිනවා. ඒ මට කේන්තියක්. ඇයි මං කේන්ති ගන්නේ? මං නම්බුවක් එක්ක ඇල්ලිලා එල්ලිලා ඉන්නේ. ඒ නම්බුවක් එක්ක ගෞරවයක් එක්ක මගේ හිතේ. ඒකට මට මුකුත් නැහැ මෙතන රකින්න කියලා. මට ගෞරවයක් නැහැ නම්බුවක් නැහැ තත්ත්වයක් නැහැ මුකුත් නැහැ මට. අර මනුස්සයා බයයි. එනිසා ඕනකක් කියලා ගත්තාම මට මුකුත් නැහැ දුක. මොකද මට රකින්න එකක් නැහැ. ඒ මම බැඳිලා තියෙන එක එකයි දුක තියෙන්නේ. නේද? අර මනුස්සයා බඳින එක නෙමෙයි. මේ බැඳින්නේ මම මේ ආරක්ෂා කරන් ඉන්නේ එක මේ බැඳිලා තියෙන එක අනේ ගැලවිලා යයි දන්නේ මිනිස්සයා ජර ජර වල කෑ ගහනවා. මේක ගැල. ඒ කල්නන්න ගිහිල්ලා මේ දුක තියෙන්නේ. අර මිනිස්සයා බැන්නට කිසි ප්‍රශ්නයක් නෑ. ඕනක ආ අපිට නොපෙනෙන දුර ඇහෙන්නේ නැති හරි. කොච්චර මිනිසුන් මොනවා කියන්නේ අපිට නොදන්න අපි ගැන කතා කරන්නේ. නමුත් අපිට මොකුත් නෑ. අර අර මෙහෙ වෙයිදෝ කියන හිත තමයි අපිට දුක. ඒ මොකද ඒ වෙලාවේ අර සමාගේ දැන්මක් හැදෙයි කියලා බයයි. ඒ අයිතිවාසිකම් නැති වෙයි කියන බය. එතකොට දැන් නිරෝධ මාර්ග කියන එකේදී ආ කරන්නේ මොකද්ද? දැන් මේ පැමිණිච්ච දුකෙන් දැන් මට නිදහස් වෙන්න පුළුවන් කොහොමද? අර මගේ දැනීම අයින් කරන්න. ආ, සම්සේ ඕන අවනම්බු වෙන ඕන ජාතික වචනේ. මට රකින්න මොකුත් නැහැ. මේ පැවැත්මක් තියෙනවා කවදා හරි ඉවරයි. ඒක නිසා මට ප්‍රශ්නයක්. ඕනද? එතකොට අරයා බයිනවා. ඉස්සෙල්ලම එයා දුක්කින්දා දැන් මෙයා දුක් විඳින්නේ නැත්තේ දැන්නට දැන්න බැනීම හැමම යනවා. දුක් දීප හේතු අයින් කළා. මොකක්ද හේතුව? අර බැන්. එයා බැඳිලා. ඒක නිසා හැම එකම නිරෝධ මාර්ග කියලා කිව්වේම ඒ ඒ දුකෙන් නිදහස් වීමට ඒ ඒ වෙලාවට ගත යුතු ඒ මාර්ගයේ ගතිය පියවර එතනින්ම ගන්න ඕනේ. ඒකයි මාර්ගය කියන්නේ. ඒ ඒ පාරේ යන්නේ දැන්. මොකද නිදහස් වෙන පාරේ. නිදහස් වෙන පාරේ යන්නේ අහු වෙන පාරේ නෙමෙයි. නිදහස් වෙන පාරේ යනවා නම් එයාට යන බව පේන්න ඕන දැනෙන්න ඕන වැටෙන්න. කොහොමද වැටෙන්නේ? වැටෙන්නේ මගේ දුක Tamanට දැනෙනවා. ඒ දුකට හේතුව පේනවා. හේතුව අයින් කරපැටි දුක නෑ බව පේනවා. දුක නැත්තම් මන් දැම්ම යන්නේ මාර්ගය තමයි. ඒක ඔය දැන් ධර්මයේ විස්තර කියද්දී සාන්දිෂ්ඨිකයි අකාලිකයි ඔය කිව්වේ මොකද? නිකන් නෙවෙයි. මේ මං යම්කිසි ධර්මයක් තිබිච්ච ධර්ම වෙනස් කළා වෙනත් ධර්ම ස්වરૂපයකුයි මා මේ සිතේ දරන. එතකොට ඒ දරන ස්වરૂපේ මගේ අර මාර්ගයටයි. ඔව් හරියටයි. ඒ මොකද කිසි දුකක් නැහැ මම මේ දරන ධර්ම. ඒක නිසා මගේ ගත දැන් මගේ ජීවිතේ නියම මගේ යනවාද කොහෙන්ද? Nirodhaya ලබා දෙන මගේ. Nirodhaya ලබා. එතකොට කොයි කොයි වෙලාවද කරන්නේ? හැම වෙලාවෙම මුළු ජීවිතේම එක් අවස්ථාවක් නෑ අත්තක්. එයි සෑම තැනින්ම අපි දුක් නෙවිඳින්නේ. ඇඟිල්ලේ සෙව්වත් දුක් විඳින්නේ. සෑම එකකින්ම පීඩනයක් විඳින්න අර නොකර බැරි නිසා ඉතින් කෙරෙන නිසා කරනවා. මම සිදෙනවා. නමුත් ඒ රිදිල්ල නැතුව ඒවත් ඒවා කරනවා රිදිල්ලක් නැතුව කරනකොට මේ කරන්නේ අර මාර්ගයට වැටි මේ වැටුණාට පස්සේ මොනවද අර කම්මස්සක මේ මේ සතුස්සච්ච සම්මාදිට්ඨියට ඒතර ඒකෙන් ලෝකෙ බෙද බෙද බලන්නයි ওই බුදුහාමුදුරුවෝ ඉලක්කම් මාපක මිනුම් හතරක් දුන්. ඒ මිනුම් හතරෙන් මොකද්ද? සමාගේ මිම්ම බලා ගන්නවා හරියට. දැන් හරිද මගේ සිත වැඩ කරන හැටි. සිත වැඩ කරන හැටි බලාගන්න දුන්න ලකුණු හතර. මිමි හතර. ඒ මිමි හතර දිහා බලමින් දැන් ඔන්න මන් දුක් විඳිනවා ඔන්න දැන් නැහැ. මේකේ අහවල් දෙක තිබුණා මේකේ අහවල් දෙක නැහැ. ඔන්න ඔය ක්‍රියා මාර්ගයේ ඔස්සේ යම් කිසි කෙනෙක් ගමන් කරනවා නම් ධම්මදින්නා මෙහෙණින්හන්සේ කියනවා ඔන්න ඕකයි ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට ඔක සංකතයි කියේ මොකද ඒක අපි විස්තර කලින් නැහැ. ඇයි ඔක සංකතයි සකස් කරයි කියේ? ඔක සකස් කරලා සකස් කරනවා කියන්නේ හේතු ප්‍රත්‍ය අනුව කරන එක. ඒ මොකද්ද හේතු ප්‍රත්‍ය? සසරෙදි අනන්ත ප්‍රමාණ දුකින්ද ඒ දුකේ සත්‍ය මේ ධර්මය උනා අන්න ඒක හේතුවයි ධර්මයෙන් සම්පත් වීම ජීවිතයේ එක්කාසු වීම ඒක හේතුවයි ඒ ඒ වෙලාවට ආයක පාවිච්චි කිරීම ප්‍රත්‍යයයි. ප්‍රත්‍ය නිසා මේ මාර්ගය සකස් වෙනවා. මේ මාර්ගයට යට වැටෙනවා. ඉබේ. ඒකට යන මාර්ගය මොකද්ද? ආර්ය නිර්දෝෂ මාර්ගය. මොකද්ද නිර්දෝෂය කියන්නේ? ඒ මාර්ගේ ගිහිල්ලා ඉතින් යම් කිසි සම්පූර්ණත්වයක් පුරුවක් ප්‍රගුණත්වයක් ආව හැටි. එයාගේ ජීවිතේට දුක් දීපු සියලු කෙලෙස් නැසලා එයා සම්පූර්ණයෙන්ම නිවන් දැක්ක පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒකයි මේ උගන්න. ඒතර දැන් මේ කාටත් තේරෙන්නේ නැති මා කියු මොකද්ද කියලා. ඊළඟට දැන් මේ පිළිබඳව අහන්න යම් ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඕන ප්‍රශ්න. රට උනන්දු කියන මාර්ගය තමයි ඔව් ඒ කෙරෙනවයි කිව්වේ කෙරෙනවයි කිව්වේ හේතුප්‍රත්‍යයට අනුව. ඒක කෙරෙන තැනට වැඩෙදිච්චම ඒක ඉතිරිලා ඇති. මේ කරනවා කියලා කිව්වේ මොකද්ද? ඒ කෙරෙන තැනට ඒ අවශ්‍ය පැත්තට හරෝණ එක විතරයි අපිට පුළුවන්. කරන්න බෑ අපිට. හරෝල තිබ්බම ඒක කෙරිගෙන යනවා. හොඳයි. <clears throat> දැන් මේ පින්වත් පිරිස. බොහොම ශ්‍රද්ධාවෙන් ඉන්නේ. අහගෙන ඉන්නේ. නමුත් මේක අපට වැඩි කල් කරන්න හම්බෙන එකක් නෙමෙයි. ඇයි? එක එක්කෙනාගේ වයස එක එක සීමා. ඉතින් මේ කොටසක් මේ කවුරුත් ඉවර කරලා තියෙන්නේ. දැන් කණේ වයස ගිහිල්ලා. කටේ වයස සමහරම ගිහිල්ලා. දැන් මගේ ගිහිල්ලා. ඇස්වල වයස ගිහිල්ලා. හැම එක්කෙනාගේ ඒක කොටස් වලේ වයස අයිතිවාසිකම් හිමින් හිමින් කැප කැප. ඉතින් මේ තීන ගමේ ඉතුරු තියෙන ටිකෙන් මේ වැඩේ නොකළොත් සම්පූර්ණයෙන්ම පරාදයි. තව කොයි කාලේ හම්බෙයිද දන්නේ මෙහෙම අවස්ථාවක්. මෙහෙම අවස්ථාව කියන්නේ බුදු වදනකට කන් දීලා ඊට අනුව මේකෙන් ප්‍රයෝජන ගන්න කවුද හම්බෙන්නේ? බුද්ධෝත්පාද කාල අඩුයි අබුද්ධෝත්පාද කාල වැඩි. ඒ මොකද? නියම විදියට පාරමී පුරන බෝධිසත්වෝ දකින්න බොහොම දකින්න හම්බෙන්නේ නැහැ. බහුල වශයෙන් මේ බුදු වෙන්න දඟලන අය අප්‍රමාණින ඕනේ වැලි ගණන්. නමුත් මේම බෝධිසත්වයන් දකින්න අමාරුයි. කියන්නේ දැක්ක නැහැ මේ සමයේදී අපිට තව දකින්න හම්බුනේ බෝධිසත් ගුණයක් තියෙන එක. ඒ බෝසත් ගුණේ ලෞකික අයිතිවාසිකම් වලට පාවිච්චි කරන අය නම් ඉන්නවා. ඒ නම පාවිච්චි කරනවා. ඒ හැඩය ගන්නවා. ඉතින් බොහොම ඒ ඒවා නිකන් తాවකාලිකව පාවිච්චි කරනවා. ඒ ලෞකික පංචකාමයට උදව්. ඒක නිසා එන්නේ විදි ආසයි. ඒ විදිහේ මහා කලාතුරකින් හම්බෙච්ච මේ නිසාත්මය පුළු පුළුවන් හැටියෙන් මේවා දිනු කරගෙන ජීවිතේ සකස් කරගෙන ප්‍රයෝජනවත් ඥාන හැටියට මතක් කරමින් මේ විදිහේ தත්ත්වයක් ජීවිතයට එක්කාසු වීමේ තියෙන අගය සලකා ඊට අනුව සතුටටපත් වෙන්නා වූ ලෝකපාලක සාසන පාලක මේ ස්ථානයටත් අන්‍ය ස්ථානවලට තපා පැසුරු කරනා ස්ථානවලට අදිබුත් සීලම් දිවිරා සමුයා මේ පින් අනුමෝදන් වීමේ සෑම දිනාටම තම තමන්ගේ ජීවිත නිසියාකාර කිසිමගේ ගමන් කරමින් ජීවිත සාර්ථකත්වයේ උදා කර ගැනීම සඳහා ජීවිත සහායක් කළ හැකි උපකාරයක් කරත්වා ඒ දිවිරාජ සමූහයාටත් තම තමන් නමින් සීමේ පරිලෝකීය මව්පියාදී ඥාති වර්ගයාට බෝධ පින්නතුන්වත් දෝසතුන්වත් තම තමන්වත් මේ සත්‍යයේ කාන්තයෙන් සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයට හේතු වේවා යන්ති ඇති කරගෙන එත්තාවතා ධම්මේ කියලා. ආකාශට්ටා ජීවමාන ඥාතියින් දෙන්නේ සමදම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වද්දಂತಿ ආයුවන්නෝ සුඛම් බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිද්දතු